සත්ත බොජ්ජංගා භාවිතා බවලී කතා විඥා විමුක්තිං පරිපූර්ණති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි දැන් දින කීපයක් තිස්සේ ආනාපාන සති සූත්‍රය මුල් කරගෙන මේ ධර්ම දේශනා මාලාව පවත්වාගෙන යනවා. ඒකෙදී අපි නැවතත් කෙටි මතක් කර ගැනීමක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ හොඳින් භාවනානුයෝගීව ප්‍රතිපත්තිකාමීව යෙදෙන භික්ෂුන් වහන්සේලා දිහා දැකලා උන්වහන්සේලාව තවදුරටත් මේ ධර්ම මාර්ගයේ හික්මවන්න ප්‍රතිපatti මාර්ගයේ හික්මවන්න ඊළඟට ප්‍රතිවේද නොකල යම් ප්‍රතිවේද ධර්මයක් එහෙමත් නැත්නම් සාක්ෂාත් නොකල යම් නිර්වාණයක් තියෙනවා නම් ඒ සාක්ෂාත් කරන්න මේ ආනාපාන සති සූත්‍රය දේශනා කරනවා. ආනාපාන සති සූත්‍රය දේශනා කරද්දී මුලින්ම බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා මහණෙනි යම් කෙනෙක් මේ ආනාපාන සතිය මනවින් වඩනවා නම් අන්න එය මහත්ඵලයි මහානිසංසයි. එතකොට කොහොමද මේ මහත්ඵල මහානිසංස වෙන්න ආනාපාන සතිය වඩන්නේ කියලා ප්‍රශ්නේ නගලා තමයි බුදුරජාන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රය විවරණය කරන්නේ. ඇතනම මේ ආනාපාන සති සූත්‍රයේදී පමණක් නෙමෙයි තවත් සූත්‍ර ගණනාවක බුදුරජාන් වහන්සේ මේ 16 ආකාරයෙන් ආනාපාන සතිය වඩන හැටි විස්තර කරනවා. ඒ නිසා ආනාපාන සති සූත්‍රයට පමණක් සීමා වෙච්ච විග්‍රහයක් නෙමෙයි මෙතන එන්නේ. තවත් සූත්‍ර ගණනාවකම මේ විග්‍රහය තියෙනවා. ආනාපාන සති සංයුක්තය කියලා වෙනමම සංයුක්ත නිකායේ කොටසක් තියෙනවා. ඒකේ ආනාපාන සතියට අදාළ ආනාපාන සතිය ගැන කියවෙන සූත්‍ර රැසක් ගොනු කළා මේ ඒක රාශී කළා සඳහන් වෙලා තිනවා. එතරම් සූත්‍ර ගණනාවක මේ 16 ආකාර ඉදිරිපත් කිරීම කළා තිනවා. ඒ අනුව අපිට හිතාගන්න තියෙන මේක මේ එක සූත්‍රයකට පමණක් සීමා වෙච්ච විග්‍රහයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථා රැසකදී මේ විදිහට විග්‍රහ කරලා තියෙනවා. එතකොට අපිට ඒකෙන් හැඟෙනවා මේ ප්‍රතිපදාව එහෙම නැත්නම් මේ විග්‍රහය ඊටාම වටිනා ඒ වගේම බුදුරජාණන් වහන්සේ නැවත නැවත ප්‍රකාශ කරපු නැවත නැවත දේශනා කරපු ක්‍රමෝපායක් නැත්නම් ප්‍රතිපදාවක් කියලා අපිට ඒ අනුව තේරුම් ගන්න පුළුවන් ඊළඟට අපි බුදුන් වහන්සේ ඊට පස්සේ කොටසදී කියන්නේ අර කොහොමද මේ එක ධර්මතාවයක් දිනු කිරීම හරහා ධර්මතා හතරක් වැඩෙන්නේ ධර්මතා හතරක් දිනු කිරීම හරහා ධර්මතා හතක් වැඩෙන්නේ කොහොමද ධර්මතා හතක් දිනු කිරීම හරහා ධර්මතා දෙකක් වැඩෙන්නේ කොහොමද කියන මෙන්න මේ ක්‍රමවේදය තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ ක්‍රමවේදය ගැන විමසුප අවස්ථා කීපයකුත් මේ සංයුත්ත නිකායේදී ඔය ආනාපාන සති සංයුත්තේ සඳහන් වෙනවා. ඇතැම් වෙලාවල් වලදී ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා භාගතුන් වහන්සේගෙන් භාගතුන් වහන්සේ මේ එකක් දියුණු කරාම හතරක් දියුණු වෙනවයි කියනවා. හතරක් දියුණු වෙනවයි කියවහම හතක් දියුණු වෙනවයි කියනවා. හතක් දියුණු කරාම දෙකක් දියුණු වෙනවයි කියනවා. මෙන්න මෙහෙම ප්‍රතිපදාවක් තියෙනවා කියලා කියනවා මට පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? එහෙම ප්‍රතිපදාවක් තියෙනවද? කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසපු අවස්ථා තියෙනවා. එනිසා නිකන් මේක නිකන් හරියට අර ගණිත සමීකරණයක් වගේ මෙතන මේ දිගහැරීමක් නැත්තම් පෙළ ගැස්වීමක් යොදලා තියෙනවා. එතකොට මෙන්න මේ ආනාපාන සතිය කියන එකම කමටහන ඇසුරු කරගෙන අපිට සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරගන්න හැකියාව තියෙන බව එතකොට අපිට තේරෙනවා. ඒ වගේම සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කිරීම හරහා බොජ්ජංග ධර්ම 7 දිනු කරගන්න වඩා ගන්න අවස්ථාව තියෙන තියෙන බව ප්‍රකාශ වෙනවා. ඊළඟට බොජ්ජංග ධර්ම 7 දිනු කිරීම හරහා විඥා විමුක්ති කියන මේ ධර්මතා දෙක දියුණු කරගන්න අවස්ථාව තියෙනවා කියන එක තමයි ඊළඟ අවස්ථාව. එතකොට අපි කෙටියෙන් මතක් කරගත්තොත් කායानुපස්සනාව දියුණු කරන ආකාරය බුදුරජාන් වහන්සේ පීවර හතරකින් පෙන්වනවා. හොඳට මේ හුස්ම තුල සිහිය පවත්වමින් ඒ තුල හොඳට හිත නිමග්න කරලා සමීපව මේක නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න හොඳට ඒකේ මුලැමැදාග වැටෙනවා නැත්නම් ඊට කලින් අපි තුමු දිග කෙටි වශයෙන් වැටෙනවා ඊළඟට මුල මැදාග වශයෙන් වැටෙනවා. ඉතින් මේ විදිහට හොඳට බලන්න බලන්න බලන්න හොඳට හුස්ම රැල්ල තැම්පත් වෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය පියවර හතරකින් පෙන්වලා තියෙනවා කායानुපසනාවේදී. ඊළඟට ওই විදිහට සමනය වෙලා ඉන්න අවස්ථාවේදී කායික වශයෙන් යම් යම් සුව ස්වභාවයන් ප්‍රීති ස්වභාවයන් ඇඟ කිලිපිලා යන ස්වභාවයන් නැත්නම් ඇඟ උත්තේජන උත්තේජන වෙන ස්වභාවයන් පාවෙන වගේ ස්වභාවයන් මෙන්න මේ වගේ විවිධාකාර ප්‍රීති ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. ඒවා සියල්ලම වේදනාවේ ස්වභාවයන්. ඊළඟට තෘප්තිමත් භාවයක් ඇතුළත තෘප්තිමත් භාවයක් ඊළඟට निराமிස ප්‍රීතියක් කිසිම දෙයක් එළියෙන් බලාපොරොත්තු නොවේ දැන් මේ තියෙන தત્ත්වය සම්බන්ධයෙන් පූර්ණ සෑහීමකටපත් වීමක් මෙන්න මේ කරුණු හරහා එතකොට කෙනෙක් ප්‍රීතියක් සුඛයක් භුක්ති විඳින්න පටන් ගන්නවා ඒ වගේම කායික වශයෙන් විවිධාකාර කය සම්බාහනය කරමින් එහෙම නැත්නම් අමුතුම ආකාරයේ වේදනා රසක් පටන් ගනිමින් ඊට ආවේනිකව මේ කයේ යම් යම් ස්වභාවයන් වේදනාවන් හටගන්නවා. ඒවා සියල්ලත් වේදනාවේ ස්වභාවයක්. ඒ වගේම සංඥාවන් වලට අහු නොවි ඒවා මගහරමින් ඒවා ඉවත් කරමින් යනවා ඉදිරියටම. ඒතර මෙන්න මේ පියවර කීපය පියවර හතර සියල්ලම වේදනාව හා සම්බන්ධයි. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා යම් කෙනෙක් මේ ආකාරයෙන් ඉදිරියට යනකොට එයා දිනු කරන්නේ ඔන්න වේදනානුපස්සනාව. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හරහා ඔන්න මේ විවිධාකාර වේදනා ස්වභාවයන් මතුවෙනවා. ඒ සියල්ලම වේදනාවේ විවිධ පැති. එතකොට මේක නිසා මේ විවිධාකාර පැති හරහා එතකොට වේදනානුපස්සනාව කෙනෙකුට වඩා ගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන දැන් ඔන්න කයත් සෑහෙන සෑහෙන සම්පත් මේ සමණයටපත් වුණා. වේදනාවන් සියල්ල අපි ඒවා අල්ලගත්තේ නැති නිසා ඒවට බැසගත්තේ නැති නිසා ඒවත් එක ඇලෙන්න ගැටෙන්න ගියේ නැති නිසා ඒව අතර දුරස්ත භාවයක් තියාගෙන මේ වේදනාවන් සියල්ල නිරීක්ෂණය කිරීම නිසා අන්න වේදනාව උනුත් සමනයටපත් වුණා. ඊළඟට ඔන්න හිමීට හිත දිහා බලනවා. හොඳ සතිමත් භාවයක් සහිතව හිතේ වැඩිච්ච සම්පජඤ්ඤයක් හොඳට කාරණා කාරණා හොඳට දැනගන්නා සුළුව සතිමත්ව දැන් මේ සිත දිහා බලනවා. චිත්තපටි සංවේදී අස්සසිසාමිති සික්කති කියලා බුදුරජාන් වහන්සේ ඔන්න චිත්තානුපස්සනාව කියලා දෙනවා. චිත්තානුපස්සනාවේ යෙදෙනකොට ඊළඟට අපිට හොඳට වීරය සමබර කරමින් අවශ්‍ය පමණට වීරිය පවත්වමින් ඒ වගේමයි මේ හිතට කැමැති පරිදි පොඩ්ඩක් වැඩ කරන්න ඉඩ දීලා දඟලන්න ඉඩ දීලා එහෙම නැත්නම් එයාට කැමැති පරිදි මදක් හැසිරෙන්න ඉඩ දීලා අපි බොහොම සතිමත්ව අවදිමත්ව සූදානම්ව බලාගෙන ඉන්නවා. කිසිම දෙයකට හැබැයි සම්බන්ධ වෙන්නේ නැහැ. කියන්නේ හිත විවිධාකාර සිතුවිලි ජනනය කරනවා, සිතුවිලි එනවා යනවා. නමුත් අපි ඒකක්වත් මගේ මම මගේ කරගන්න යන්නේ නැහැ. රාගයක් ආවා කියලා Tamanට දෝෂාරෝපණය කරන්නවත් මෛත්‍රයක් ආවා කියලා ඒකට උල්පන්දම් දෙන්නවත් යන්නේ නැහැ. රාගයත් ද්වේෂයත් ඒ වගේම මෛත්‍රියත් තවත් ඒ කුසල පැත්තනොත් ඒ සියල්ල සම මොහොතේ දා නැත්නම් සම මට්ටමේලා සලකනවා. ඒතොර මේ විදිහට හිතට මදක් ඒ හිතේ විවිධාකාර එන සිතුවිලි වලට ක්‍රියාත්මක වෙන්න ඉඩ හැරලා අපි මධ්‍යස්තව උපේක්ෂා සහගතව ඒ දිහා බලාගෙන ඉන්නෝ ඒවට සහභාගී වෙන්න යන්නේ නැහැ. හුදු දැනුවත් භාවයක් දක්වා ඔන්න දැන් ඒක වර්ධනය වෙනවා. ඒ කියන්නේ අපේ අනුග්‍රහය නොලබනවා නම් නොලබනවා නම් මේ හිතට එන සිතුවිලි වලට පෝෂණය වෙන්න හැකියාවක් නැහැ. වර්ධනය වෙන්න හැකියාවක් නැහැ. අපෙන්ම ශක්තිය අරගෙන තමයි මේ සිතුවිලි පෝෂණය වෙන්නේ. ඉතින් අපි ඒවා පෝෂණය කරන්නේ නැතුව ඉන්න ඉන්න අන්න ඒවා අපේ පෝෂණය නොලැබීම හරහා අන්න වියකිලා යනවා. බොඳ වෙලා දුර්වල වෙලා යනවා. මේ අවස්ථාවේ ඊළඟට ඔන්න හිත තව තව සමාධිමත් කරනවා. ඒ වගේමයි තව තවත් හිතේ ඒ සිතුවිලි බැහැර වෙලා සම්පූර්ණ එකතකින් తాවකාලිකව වෙන්න පුළුවන් හිත නිදහස් භාවයකට කිසිවක් ඇසුරු නොකරන ස්වභාවයකට తాවකාලික විමුක්ත ස්වභාවයකට පත් වෙනවා. එතකොට මෙන්න මේ පියවර හතර බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ පියවර හතර අයිති චිත්තානුපස්සනාවට. දැන් මේක තවදුරටත් වර්ධනය කරන ආකාරයක් ඊළඟට ධම්මානුපස්සනා කොටසදී විස්තර වෙනවා. අපිට මේ කය දිහා වුණත් වේදනාවන් දිහා වුණත් සිතට එන විවිධාකාර සිතුවිලි දිහා වුණත් අනිච්චානුපස්සීව බලන්න පුළුවන්. මේවා එන යන හැටි බලන්න පුළුවන්. ඇති වෙලා නැති වෙලා යන හැටි දිහා බලන්න පුළුවන්. අනිච්චානුපස්සීව එතකොට මේ දිහා කටයුතු කරන්න පුළුවන්. ඒ වගේමයි මේවා දිහා ඒ විදිහට බලන්න බලන්න මේකේ ඇත්ත ඇරිසැටි තේරෙන්න පටන් ගන්නවා. ඒ හරහා මේ සියල්ල සම්බන්ධයෙන් අපේ හිතේ යම් පමණක උදාසීනත්වයක් එහෙම නැත්නම් අර තිබිච්ච විචිත්‍රත්වය දුර වෙලා ගිහිල්ලා යම් විරාගී ස්වභාවයක් පාට මැකිලා ගිහිල්ලා දුර්වර්ණ වීමක් විවර්ණ වීමක් සිද්ධ වෙනවා. එතකොට දැන් කයේ වේදනාවන්ගේ හිතේ විතරක් නෙමෙයි දැන් යෝගාවචරය තමන්ගේ බාහිර අනිකුත් කටයුතු වලදී පවා තමන්ගේ දිනදා ජීවිතයේදී පවා මේ බඳු ස්වභාවයක් චර්යාමය වශයෙන් භුක්ති විඳිනවා. දැන් එයාගේ හිතේ ටික ටික දැන් මේ භාවනාව පැතිරෙන්න පටන් ගන්නවා. හිත දිහා එතකොට දැන් එයා බලන්න පුරුදු වෙනවා. මේ භාවනා පරයන්කේ හෝ සක්මනේ යෙදෙන අවස්ථාවේදී පමණක් නෙමෙයි. දවසේ නැගිට්ට වෙලාවේ ඉඳන් නිින්දට යන මොහොත දක්වා හිත ගැන අවධානයෙන් ඉන්න උත්සාහත් වෙනවා. එයා මේ කයට යම්කිසි වේදනාවක් දැනුනහම කයට යම්කිසි රෝගයක් වැළඳුනහම ඒ ගැන පරීක්ෂාකාරීව ඉක්මනටම වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒකට නිසි පියවර ගන්නවා වගේ දැන් මේ හිත ගැනත් හොඳ අවධානයෙන් ඉන්නේ. හිතේ කොයි වෙලාවෙ කෙලෙස් පැන කොයි වෙලාවෙ Taman කෙලෙස් වලට ලක් වෙනවද නැත්නම් කෙලෙස් වලට වහල් වෙනවද? නැත්නම් කොයි වෙලාවෙ Tamanට කෙලෙස් ජය ගන්න පුළුවන්ද? කෙලෙස් වලට වහල් නොවි ඒවට යන්න ඉඩ හැරලා Tamanට Tamanගේ ඒ උපේක්ෂා සහගත ස්වභාවය එහෙම නැත්නම් නිකලෙස් ස්වභාවය, අනිශ්චිත භාවය පවත්වන්න පුළුවන්ද කියලා අන්න මේ යෝගාවචරය උත්සාහත් වෙනවා. එතකොට මේ විරාගී ස්වභාවය තවදුරටත් වර්ධනය වෙනවා. මේ දේවල් ඇති වෙලා නැති වෙලා යනකොට ඒකේ මේ නැති වෙලා යන පක්ෂය දිහා බලනවා. සාමාන්‍යයෙන් අපි කැමැත්තක් තියෙන්නේ ඇති වෙන පක්ෂය, උපදින පක්ෂය, හටගන්නා පක්ෂය දිහා නැත්නම් ආරම්භ වෙන පක්ෂය දිහා බලන්නයි. නමුත් දැන් යෝගාවචර ඒ තමන්ගේ හිතේ තියෙන පරණ පුරුද්ද වෙනුවට දැන් බුද්ධ වචනයට අහුම්කන් දීලා දේවල් වල අවසාන භාගය දේවල් නිරුද්ධ වෙලා යන හැටි, ෂේ වෙලා යන හැටි, අහෝසි වෙලා යන හැටි ඒ දිහා වැඩි වැඩියෙන් බලනවා. නිරෝධානුපස්සනාවක් කරනවා. දේවල් ඇති වෙලා නැති වෙලා යන දිහා, නැතිවීම පක්ෂය දිහා බලනවා. වය පක්ෂය දිහා වැඩි අවධානයකින් බලනවා. ඔය දේ වෙන්න වෙන්න තව තවත් අන්න මේ හිතේ විරාගයේ වර්ධනය වෙනවා. දැන් මෙහෙම විරාගය වර්ධනය වෙන්න වෙන්න එතකොට දේවල් අතහරින ස්වභාවයක් දැඩිව ග්‍රහණය කළා මගේ මගේ කියා යන අල්ල ගන්න ස්වභාවයක් වෙනුවට දේවල් අතහැර දාන ස්වභාවය තමයි දිගට මතුවෙන්න ගන්නෙ. මොකද දැන් මේ හිතට දේවල් අල්ලාගෙන සිටීම වදයක් කියලා තේරෙන්න ගන්නවා. දේවල් අතහැරලා බොහොම සැහැල්ලුවෙන් සතුටින් නිදහසේ විවේකීව ඉන්න තමයි දැන් මේ හිත කැමති. ඒ නිසා දේවල් අතහරිනවා කියන එක දැන් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. තවත් පැත්තකින් ඒ හිතේ වර්ධනය වෙලා තියෙනවා මෙතන මේ කෙනෙක් පුද්ගලයෙක් මමෙක් කරන ස්වභාවයක් නැහැ. මෙතන තියෙන්නේ හුදු හේතුඵල ධමයක්. ඉතින් ඒ නිසා එයාට දැන් දේවල් අතහරිනවා කියන එක ලොකු ප්‍රශ්නයක් නැතුව ලොකු විරුද්ධතාවයක් නැතුව දැන් කීමේ හැකියාව ටික ටික වර්ධනය වෙනවා. එතකොට මේ ස්වභාවය මේ දවසකින් දෙකකින් වෙන දෙයක් නෙමෙයි කාලාන්තරයක් තිස්සේ මේ භාවනාව බහුලීකృత කිරීම හරහා විපස්සනාවේ නැවත නැවත යෙදීම හරහා සිද්ධ වෙන කාරණයක්. කෙටියෙන් කායනුපසනාවේදී වේදනානුපසනාවේදී චිත්තානුපසනාවේදී ධම්මානුපසනාවේදී මේ හැම කොටසකදීම බුදුරජාන් වහන්සේ නැවත නැවත අවධාරණය කරනවා අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා. දැන් මේ යෝගාවචරය බොහෝම අනිශ්චිතව දේවල් අල්ල බදා ගන්න යන්නේ නැතුව කිසිවක් අල්ල බදා ගන්න යන්නේ නැතුව පුළුවන් තරම් නිදහස් හිතක්, සැහැල්ලු හිතක්, කොහෙවත් ඇලිච්ච ගැලිච්ච නැති හිතක් දැන් ඔන්න පරිහරණය කරනවා. නමුත් මේ හිත පරණ පුරුද්දට දේවල් උපාදාන කරනවා. දේවල් ගිහිල්ලා අල්ල ගන්නවා. අල්ලගෙන හැම වාරයක් පාසාම සතිය පෙන්ලා දෙනවා. ඔන්න නැවතත් මේ හිත පරණ පුරුද්දට ගිහින් අල්ලගත්තා කියලා. සතියෙන් මේ පෙන්නා දීම කරාට පස්සේ ප්‍රඥාව ඉදිරිපත් වෙලා නැවතත් මේ හිත මුදව ගන්නවා. නැවතත් හිත ඒ අල්ලපු තැනින් මුදවගෙන එහෙම නැත්නම් ඒ දැඩි ග්‍රහණයෙන් අයින් කරගෙන නැවතත් අන්න අර අනිශ්චිත ස්වභාවය මතම තැම්පත් කරනවා. ඉතින් මෙන්න මේක පටිනිස්සග්ගානුපසනාවක් වශයෙන් එතකොට පෙන්ලා දෙනවා. අපි ඒ හිත අල්ලපු දේ අතහැරලා දානවා පරිත්‍යාග කරනවා ඒත් එක්කම නැවතත් අර නිදහස් භාවයට අනිශ්චිත ස්වභාවයට නැවතත් බැස ගන්න. එතකොට මේ කාරණාවේදී එකාතකින් අපිට තේරුම් ගන්න වෙනවා අපි මුලින් හඳුනගෙන තිබුණොත් මෙන්න මේ අනිශ්චිත භාවය. හිතේ තියෙන යම් తాවකාලික හෝ විමුක්ත ස්වභාවයක්. දේවල් අල්ල බදාගත්තේ නැති ස්වභාවයක්. ඒ වගේම නිදහස් ස්වභාවයක් එයා මතු කරගෙන තිබුණොත් ඒක හරිය පහසුවක් වෙනවා කොහොමද ඊළඟට මේ දේවල් අල්ලගත්තාම දැනෙන දරතය දේවල් අල්ලගත්තාම දැනෙන පීඩණය දේවල් අල්ලගත්තාම දැනෙන පීඩාව හඳුනා ගන්න. මොකද අර හිත දැන් හරිම ටික ටික පුරුදු වෙනවා දේවල් අල්ලනගෙන බොහොම සාමකාමීව බොහොම සරලව නිදහස්ව ඒ වගේම නිකෙලස්ව ඉන්න දැන් මේ හිත ටික ටික පුරුදු වෙනවා. පුරුදු වෙන්න පුරුදු වෙන්න යාට දැන් අමාරුයි කෙලස් බරිතව ඉන්න. එයාට දැන් අමාරුයි රළු අරමුණු ග්‍රහණය කරගෙන ඉන්න. එයාට දැන් අමාරුයි හිත බර කරගෙන හිර කරගෙන ජීවත් වෙන්න. එයා ඉතින් පුළුවන් තරම් දැන් අර නැවත නැවත නැඹුරු වෙන්නෙම තව තව හිත කොහොමද නිදහස් කරගන්නේ? නැවත නැවත කොහොමද හිත සැහැල්ලු කරගන්නේ? නැවත නැවත මේ හිත කොහොමද කෙලෙස් වලින් දුරව පවත්වන්නේ කියන කාරණාවටමයි එයාගේ හිතේ නැඹුරුවක් ඇති වෙන්නේ. ඉතින් මේ කාරණාව විස්තර වෙනවා එහෙම නැත්නම් මේ කාරණාව කුළු ගන්නනවා එක්තරා ලස්සන ගාතාවකින් ද්වේතානුපසනා සූත්‍රයේ ඒ සූත්‍රේ එනවා මෙන්න මෙහෙම ගාතාවක්. චේතෝ විමුක්ති සම්පන්නා අත පඤ්ඤා විමුක්තිය. බබ්බාතේ අන්තකිරියාය නතේ ಜಾති ජරූප ගාති කියලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් එනවා. බුදුරජාන් වහන්සේ මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ 16 ආකාරකින් කොහොමද මේ අනුපස්සනාවන් රසක් කරන්නේ කියලා විස්තර කරනවා. ඒකේ විශේෂයෙන්ම දුක හඳුනාගෙන දුකට හේතුව හඳුනගෙන දුකට හේතුව අත්හැරීම තුලින් නැවතත් හිතේ යම් සහනයක් අල්ල නොගත් ස්වභාවයක් විමුක්ත ස්වභාවයක් නිදහස් ස්වභාවයක් නිරුද්ධ වෙච්ච ස්වභාවයක් මතුවෙන ආකාරය තමයි ඒ අනුපස්සනාවක් වශයෙන් විස්තර කරන්නේ. ඉතින් එතන තමයි මේ ගාථාව සඳහන් කරන්නේ යම්සේ කෙනෙක් දුක තේරුම් අරගෙන දුක්ඛ සමුදය වට මේ හඳුනාගෙන දුක්ඛ සමුදය අතහැරීම තුළින් යම් නිරෝධයක් යම්කිසි විමුක්ත ස්වභාවයක් යම්කිසි නිදහස් ස්වභාවයක් අනිසි ස්වභාවයක් తాවකාලිකව හෝ අත්දැක්කනම් අන්න එයා ඒ தත්ත්වය ස්පර්ශ කළා තියෙනවා අන්න එයා එක්තරා එක්තරා අන්දමකින් අන්න චේතෝ විමුක්ති ස්වභාවයක් සිතේ නිදහසක් භුක්ති විඳිනවා භුක්ති විඳලා තියෙන අඩුතරමින් අන්න එයා දැන් දන්නවා මෙන්න මෙහෙම හැකියාවක් තියෙනවා මේ හිතේ හිතට නිරන්තරයෙන් අරමුණු ඇසුරු කරමින් අරමුණු ග්‍රහණය කරමින් ඒවායින් පීඩාවට ලක් වෙමින් ඉන්න අත්‍යවශ්‍ය නැහැ හිතට හැකියාව තියෙනවා එයාට ආවේනික නිදහසක් භුක්ති විඳින්න. කෙලෙසුන්ට ලක් නොවි එහෙම නැත්නම් ආගන්තුක කෙලෙස් වලට උපක්ලේශයන්ට ලක් නොවි අර බුදුරජාණන් වහන්සේ අගය කරපු ඒ ප්‍රභාස්වර මට්ටමේ නිදහස් මට්ටමේ පවිත්‍ර මට්ටමේ නිර්මල මට්ටමේ හිත පවත්වන්න පුළුවන් කියලා දැන් යෝගාවචරයට යම් පමණක විශ්වාසයක් ඇති වෙලා. ඒ විශ්වාසයම ලොකු කුළු ගැන්වීමක් ලොකු මෙහෙවීමක් ලොකු ධෛර්ය කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඒ හරහා දැන් ඒ ධෛර්යය මත කුළු ගැන්විලා ඒ අර කීප විමුක්ත ස්වභාවයේ නිදහස් ස්වභාවයේ අනිස ස්වභාව අනිසිත ස්වභාවය අසුරු කරමින් දැන් මේ අනිසිත ස්වභාවයට පටහැනිව එන යම් නැවත නැවත කරන අල්ලා ගැනීම නැවත නැවත කරන ගැටීම් කොහේ හරි ගිහිල්ලා පැටලීම් මේ විවිධාකාර මේ රාග ద్వේෂ මෝහ හරහා සිද්ධ වෙන මෙන්න මේ පෙරලිය යෝගාවචරය තේරුම් ගන්නමින් එතන එතන ප්‍රඥාව යොදනවා එතන එතන දැන් ප්‍රඥාවෙන් හිත නිදහස් කරගන්නවා. දැන් එතකොට යාට මුලින් හම්බුණා අන්න චේතෝ විමුක්ති ස්වභාවයක්. හිතේ නිදහස් ස්වභාවයක් යාට හම්බුණා. ඒක ස්පර්ශ කරගත්තා. ඒ කියන්නේ යම් වැටහීමක් දැන් යාට තියෙනවා. නමුත් අර හිතේ තියෙන ආශ්‍රව ස්වභාවයන් නිසා, අනුසේ ස්වභාවයන් නිසා යා පරණ පුරුද්දට ගිහිලා අල්ලනවා. ගිහිලා ගැටෙනවා. ගිහිලා නැත්නම් පැටලෙනවා. ඒ පැටලෙන හැම වාරයක් පාසාම ගැටෙන හැම වාරයක් පාසාම ඇලෙන හැම වාරයක් පාසාම මෙයාට දැන් මේ හරහා දුකක් දැනෙනවා. ඊළඟට දුකට හේතුව මොකද්ද කියලා දැන් විමසලා බලනවා. තමන්ගේ හිත දිහාම බලලා විමසලා බලනවා. නැත්නම් තමන්ගේ කය දිහාම විමසලා විමසලා බලනවා. හිත යොදලා විමසලා බලනවා මොකද දැන් මේ දුකට හේතුව? මේ පීඩාවට හේතුව. චිත්ත දෝමනස්සයට චිත්ත පීඩාවට හේතුව මොකද්ද? හිතේ ඇතිවෙච්ච ආතතියට හේතුව මොකද්ද? කියලා අන්න තමන් තුළ විමසීමක් කරනවා. අන්න දුක්ඛ සමුදයක් හම්බ වෙනවා. ඒ හම්බුණා නම් අන්න එතනදී අතහැරීමක් සිද්ධ කරන්න වෙනවා. නැත්නම් ඒ මොකද්ද හේතුව කියලා වැටහුණා නම් එතනදී දුක්ඛ සමුදයේදී අතහැරීමක් කරන්න සිද්ධ වෙනවා. නැවතත් අන්න හිත චේතෝ විමුක්ත ස්වභාවයකට හිතේ නිදහස් භාවයකට අනිසිත ස්වභාවයටපත් වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රඥාවෙන් හිත නැවතත් මුදවගෙන ආපහු යන්න තියෙන්නේ අර හිතේ නිදහස් භාවයට. හිතේ නිදහස් භාවය ඊළඟ නැවතත් බහුලීකృత කරනවා. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි මෙන්න මේ ප්‍රඥාවත් විමුක්ත ස්වභාවයත් අතර තියෙන්නේ. එක අතකින් හිත නැවත නැවත පරණ පුරුද්දට අල්ලනවා. නමුත් ප්‍රඥාවෙන් ඉදිරිපත් වෙලා සතියෙන් ඇත්තම පෙන්ලා දුන්නාට පස්සේ ප්‍රඥාවෙන් ඉදිරිපත් වෙලා නැවත නැවත නිදහස් කරගන්නවා. නැවත නැවත හිත අර නිදහස් භාවය ඇසුරු කරනවා. නැවතත් හිත පරණ පුරුද්දට අල්ලනවා. සතියෙන් පෙන්ලා දෙනවා. ප්‍රඥාවෙන් නිදහස් කරගන්නවා. නැවතත් හිත නිදහස් ස්වභාවයක් ඇසුරු කරනවා. මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තොර දිගින් දිගට දිගින් දිගට කරන්න සිද්ධ වෙනවා. තොර දැන් යෝගාවචරය ඇත්තටම මේ දේ වෙන්න හිඩ හැරලා කරන සබායක් තමයි තියෙන්නේ. දැන් මොකද මේ තාක් අපි හිතමු යෝගාවචරය ටිකක් අත යොදලා නැත්තම් තමන් මැදිහත් වෙලා භවනා කරන ස්වභාවයක් තියෙනවා. නමුත් ටික ටික ප්‍රඥාව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අනිශ්චිත ස්වභාවයක් ස්පර්ශ කරන්න ස්පර්ශ කරන්න පටිච්ච සමුප්පාදයක් තේරෙන්න තේරෙන්න දැන් මේ යෝගාවචරය තේරුම් ගන්නවා මෙතන මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් කරන දෙයක් නැහැ. මෙතන හුතු ධර්මතා රසක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ ධර්මතා රසට දැන් මෙයා වැඩෙන්න ඉඩ දීලා තමයි කටයුතු කරන්න දැන් උත්සාහත් වෙන්නේ. දැන් කරන භාවනාවෙන් අයින් වෙලා කෙරෙන භාවනාවට දැන් පොඩ පොඩ අවතීර්ණ වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ ක්‍රමානුකූලව ධර්මතා රසක් මෙතන ක්‍රියාත්මක වෙන හැටි බුදුරජාණන් වහන්සේ අපි අර ඊයේත් මතක් කරගත්ත චේතනාකරණීය සූත්‍රයේ හරි ලස්සනට විස්තර කරනවා. ඒකේ මම අද මුල කොටස් ටික වෙනුවට අග කොටස් ටික ඉදිරිපත් කරා නම් අද ධර්මදේශනාවට අනුකූලව එතෙන්දී අපි ඊයේ මතක් කරගත්ත අර හිතට සමාහිත භාවයක් තියෙනවා නම් සමාහිත තැනෙත් එක්ක ඉන්නවා නම් සමාහිතෝ යථාභූතම් පජානාති පස්සති. අන්නේ බඳු සමාහිත භාවයක් ඇති තැනත්තා නැත්නම් ඒ සමාහිත හිතමයි ඇත්ත ඇටි සතියෙන් දකින්නේ දැනගන්න. ඊළඟට එයාට ආයි ඒක ඇත්ත ඇටි සතියෙන් දකින්න මේ දැනගන්න කියලා අමුතුවෙන් චේතනාවක් පහළ කරන්න දෙයක් නැහැ. හිතේ තියෙන සමාහිත භාවයම හරහා මේ දේ සිද්ධ වෙනවා. ධර්මතාවයක් වශයෙන්ම සිද්ධ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා අන්නේ විදියට යම් කෙනෙක් මේ ඇත්ත ඇටි සතියෙන් දැකගත්තා නම් දැනගත්තා නම් අන්න ඒ හිතේ විරාගයක් පහළ වෙනවා කියන එක ඊළඟට නිබ්බිදාවක් පහළ වෙනවා කියන එක කලකිරීමක් ඇති වෙනවා කියන එක ස්වාභාවිකයි. ඒක ධර්මතාවයක්. ධම්මතායසා භික්කවේ යං යථා භූතං ඥානං පස්සං නිබ්බින්දති විරජ්‍යති. නිසා මේ බුදුරජාන් වහන්සේ කියන මහණෙනි මෙන්න මේක ධර්මතාවයක් මොකද්ද? යම්සි කෙනෙක් නැත්නම් යම්සි සිතක් ඇත්ත ඇත්තටියෙන් දැනගත්තා නම් දැකගත්තා නම් අන්නේ හිත ඒ අල්ලන් හිටිය දේ ගැන කලකිරෙනවා ඒ වගේම විරංජනයටපත් වෙනවා. පාට මැකිලා යනවා. තිබිච්ච රස නැතිලා යනවා. ඊළඟට ඊළඟ පියවර පෙන්නනවා මෙන්න මෙහෙම ධම්මතායසා භික්කවේ යං නිබ්බින්දෝ විරත්තෝ විමුක්ති ඥාන දසනං සච්චිකරෝති දැන් මේ කටයුත්ත නිතර නිතර නැවත නැවත බහුලීකృత වෙනවා නම් ඒකේ යම් මුහුකුරායාමකදී බුදුරජාණන් වහන්සේ කියන දැන් මෙතෙන්දීත් චේතනාවක්වත් පහළ කරන්න ඕනේ නැහැ කියලා මෙන්න මේ විමුක්ති ඥාන දස්සන කියලා ස්වභාවයක් නැත්තම් විමුක්තියක් ඒ වගේම ප්‍රඥාවක් අවදි කරගන්න ඕනා කියලා මම චේතනාවක්වත් පහළ කරන්න ඕනේ නැහැ කියලා. අර දේ නැවත නැවත සිද්ධ වෙන්න සිද්ධ වෙන්න මෙන්න මේ විමුක්ති ඥාන දර්ශන ස්වභාවය සාක්ෂාත් කිරීම ධර්මතාවයක් කියලා කියනවා. ධම්මතා ඒසා භික්කවේ යං නිබ්බින්දෝ විරත්තු. විමුක්ති ඥාන දස්සනං සච්චි කරෝති. ඊළඟට හරීම ප්‍රබල ප්‍රකාශයක් මේ සූත්‍රයේ අගට බුදුරජාණන් වහන්සේ කියනවා ඉතිකෝ භික්කවේ ධම්මාව ධම්මේ අபிසන්දේති. ධම්මාව ධම්මේ පරිපූර්ණති අපාරා පාරංගමනායාති. මහන්නේ මෙන්න මේ විදිහට ධර්මයෝම ධර්මයන් පවත්වනවා. ධර්මයෝම ධර්මයන් පරිපූර්ණේ කරනවා. අපාරා පාරංගමනාය මෙතෙරින් එතරට යෑම පිණිස දැන් අපි මෙතෙක් වෙලා හුඟක් වෙලාට මම භාවනා කරනවා නැත්නම් එයා භාවනා කරනවා පුජ්‍යලයක් භාවනා කරනවා සත්වයක් භාවනා කරනවා කියලා පටන් ගත්තා වෙන්න පුළුවන්. නමුත් අපි මේ ධර්ම මාර්ගයේ යෙදෙන්න යෙදෙන්න විපස්සනාවකින් නුවණ වැඩෙන්න වැඩෙන්න අන්න අපිට ගමන් කරන්න වෙන්නේ මමෙක් භාවනා කරන පැත්තක් වෙත නෙමෙයි. කෙනෙක් පුජ්‍යලයක් භාවනා කරන පැත්තක් නෙමෙයි මේ හරහා දැන් අපිට තේරුම් ගන්න තියෙන්නේ. බුදුරජාන් වහන්සේ කියන මෙන්න මෙතන ධර්මතාවෝම ධර්මතාවයන්ම පරිපූර්ණ කරනවා. ධර්මතාවයෝම ධර්මතාවයන් වෙතට පැමිණෙනවා. කුමක් පිණිසද මෙතරෙන් එතර යාම සඳහා. නැත්තම් නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා. ඒතර අපිට තේරුම් ගන්න තියෙන මේ හැම දෙයක් හරහාම දැන් මේ හේතුඵල දහම හොඳට අපි තුල கிඳා බහින්න, கிඳා බහින්න. අපේ හිතේ කාවදින්න, කාවදින්න. අපි මේකට අතදාන ගතිය වෙනුවට මේ දේවල් වලට නිදැල්ලේ වෙන්න ඉඩ හරින්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට දැන් භාවනාව මෙහෙවනව වෙනුවට භාවනාවට වෙන්න ඉඩ හරින්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දැන් විස්තර කරනවා කොහොමද කෙනෙක් මේ බොජ්ජංග ධර්ම හත වඩන්නේ මේ විඥා විමුක්ති කියන මෙන්න මේ විමුක්ත ස්වභාවයත් ප්‍රඥාවත් තව තව අවදි වීම සඳහා. ඉතින්දී බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. කතම් භාවිතාච භික්කමේ සත්ත බොජ්ජංගා කතම් බහුලී කතා විඥා විමුක්තිම් පරිපූර්ණෙන්ති. මහණි කෙසේ භාවිතා කරපු කෙසේ බහුලීකృత කරපු සප්තබොධ්‍යංග ධර්මයන්ද මෙන්න මේ විඥා විමුක්ති කියන ස්වභාවයන් මේ ධර්මතාවයන් පරිපූර්ණ කරන්නේ. ඔන්න බුදුරජාන් වහන්සේම ප්‍රශ්නේ අහලා ඔන්න උත්තරේ දෙනවා මේ ආනාපාන සති සූත්‍රයේදී. බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. ඉද බික්කවේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් ඉද බික්කවේ බික්කු ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් ඉද බික්කවේ බික්කු විරිය සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින් මේ විදිහට බොජ්ජංග ධර්ම හත ගැනම මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරන්න. එතකොට අපි හිතමු අන්තිම බොජ්ජංග ධර්මය ගැන කියන්න වෙන්නේ. ඉද බික්කමේ බික්කු උපේක්ඛා සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං කොස්සංග පරිණාමින්. එතකොට යම්ස කෙනෙක් ඔන්න බොජ්ජංග ධර්ම හත වඩනවා විවේක නිශ්චිතව. දැන් අපි කතා කළා අනිශ්චිතව තමයි හිත පවත්වන්න ඕනේ. දැන් බුදුහාඳුරෝ කියන විවේක නිශ්චිතව කරන්න කියලා. දැන් මේ දෙක අතර පැටලිල්ලක් තියනවාද එතකොට? මෙතන පැටලිල්ලක් නැහැ. අනිශ්චිතයි කියලා කියන්නේ අර ඇහැට පේන අරමුණු වල ගැලෙන්න යන්නේ කනට ඇහෙන සද්දත් එක්ක ඇලෙන්න යන්නේ නහයට දැනෙන ගඳ සුවඳ ගැන ඇලෙන්න යන්නේ දිවට කනන රස දැන දැවෙන්න යන්නේ ඊළඟට කයට දැනෙන ස්පර්ශයන් ගැන ඇලෙන්න ගැලෙන්න යන්නේ මනසට එන අරමුණු එක්කත් ඇලෙන්න ගැලෙන්න යන්නේ නැහැ අන්න අනිශ්චිතයි එතකොට විවේක නිශ්චිතයි දැන් මේ අනිශ්චිත භාවය තුලම තියෙන විවේකයක් අන්නේ විවේකය තමයි ඇසුරු කරන්න කියන්නේ. දැන් මේ එකම ස්වභාවය දිහා බලන දෘෂ්ටි කෝණ දෙකක්. එක පැත්තෙන් අර පංචකාම ධර්මයන් අර විවිධාකාර මේ හිත කුප්පන දේවල් ඔක්කොම ඇසුරු නොකර හැරිනවා. ඒක අනිශ්චිත වෙලා. ඒක ඈත් වෙලා. ඒවා දැන් ඇසුරු කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒවාගේ ඇසුරෙන් මිදිච්ච අර විමුක්ත ස්වභාවයක්, නිදහස් ස්වභාවයක්, සංසිඳිච්ච ස්වභාවයක්. අනිශ්චිත ස්වභාවයක් තමයි ඇසුරු කරන්නේ. එතන තියෙන්නේ විවේකයක්. එතන තියෙන්නේ සංසිඳීමක්. අන්නේ විවේක ස්වභාවය තමයි අසුර කරන්න කියලා බුදුහාඳුරෝ කියන්නේ. දැන් විරාග නිසිතං ඊළඟ ප්‍රකාශය විරාග නිසිතං. විරාගයක් අසුර කරන්න කියනවා. එකෙන් දැන් හිතේ තියෙන දැන් දේවල් ගැන ලොකුවට අල්ල බදාගන්න යන්නේ නැහැ, ග්‍රහණය කරන්න යන්නේ මගේ මගේ කියන්න යන්නේ අනිත් අයත් එක ගහගන්න බැනගන්න යන්නේ නැහැ. දැන් විරාගී ස්වභාවයක්. දේවල් දැක්කට අල්ලගන්න යන්නේ නැහැ. දේවල් ඇහුණට ඒවා එක පැටලෙන්න යන්නේ ඊළඟට ගඳ සුවඳ දැනුණට ඒක එක්ක ඇලෙන්න ගැලෙන්න යන්නේ දිවට රසවල් දැනුණට ඒක ඔස්සේ හඹාගෙන යන්නේ නැහැ. ස්පර්ශයන් දැනුණට ඒකම නැවත නැවත ඉල්ල ඉල්ල හඬා වැළපෙන්නේ නැහැ. හිතේ යම් යම් සිතුවිලි පහළ වුණාට ඒකම ඉල්ලන්න යන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට යන්න යන්න දැන් මේ දේවල් වල සම්බන්ධයෙන් තියෙන විරාගී ස්වභාවයක්. තමන් ඉන්නවා නිකන් ඇතුලේ ඉන්නවා වගේ, තමන් ඉන්නවා නිකන් නතර වෙලා ඉන්නවා වගේ අර දේවල් ඔක්කොම තියෙනවා පැත්තකින්. ඒවා දේවල් දැන් ඈතට ඈතට යනවා. ඒවා දේවල් දැන් බොඳ වෙලා යනවා. දැක්කට හිත පැටලෙන්නේ ඇහුණට හිත පැටලෙන්නේ ගඳ සුවඳ දැනුණට හිත පැටලෙන්නේ දිවට රස දැනුණට ඒකත් එක්ක හිත පැටලෙන්නේ කයට ස්පර්ශයන් දැනුණට ඒකත් එක්ක හිත පැටලෙන්නේ ඊළඟට හිතට සිතුවිලි ඈතින් ආවට ඒවා එකත් පැටලෙන්නේ නැහැ ඊළඟට කියනවා නිරෝධ නිසිතං දැන් මේ දේවල් ඇති වෙලා නැති වෙලා යන බව දැන් හොඳටම වැටහිලා ඉතින් ඒ දේවල්හි ඕනනම් Nirodhayak බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ නිරුද්ධච්ච ස්වභාවයක්ම තමයි මෙතන තියෙන්නේ. දේවල් ඇවිල්ලා ගියා. කලින් ඒ දේ තමන් අත්දැක්කා. ප්‍රත්‍යක්ෂයක් වුණා. දේවල් බලබලා හිටිය ඇති වෙන නැති වෙන හැටි. එතෙන්දී හොඳට නැති වෙන පක්ෂය, නිරුද්ධ වෙන පක්ෂය තමයි බලන්න කියලා අන්න බුදුහාඳුරෝ කිව්වේ නිරෝධානුපස්සනාව. නැත්නම් නිරෝධානුපස්සී අසසී සාමිත සික්කති කියලා අර චිත්තානු මේ ධම්මානුපස්සනාවද කිව්වේ ඒක. මේ නැති වෙන හැටි තමයි දැක්කේ. දැන් එතකොට ඒ හරහා තමයි දැන් මෙන්න මෙතෙන්ට පැමිණියේ. මෙතන තියෙන එක්තරා අන්දමකින් නිදහස් වෙච්ච ස්වභාවයක්, දේවල් නැති වෙච්ච ස්වභාවයක්. නැවත හට ගැනීමකුත් නැහැ. මෙන්න මේ ස්වභාවය තමයි ඇසුරු කරගෙන යන්නේ. වස්සග්ග පරිණාමින්. දේවල් අතහරිමින් තමයි යන්නේ. මෙන්න මේ ස්වභාවය තමයි දැන් වඩ වඩා ඇසුරු කරන්න කියන්නේ. තවත් පැත්තකින් කියනවා මේ වචන ඔක්කොම නිවනටත් යොදලා තියෙනවා. ඒ නිසා නිවන සමීපයේ තමයි එකතකින් අපිට හිතා ගන්න තියෙන දැන් මේ යෝගාවචරය කටයුතු කරන්න. ඉතින් මෙතෙන්දී අපි එකපාරටම අපි දැන් නිවන් දැකලාය සෝවාන් වෙලා අය රහත් වෙලාය කියලා අපිට මේ ඔටුරු දාන්න යන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ තේරුම් ගන්න නිවන කියන එක අපි ටිකක් ගැඹුරින්ම ගත්තොත් බුදුරජාන් වහන්සේ කියනවා රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාණං. එතකොට නිවන අර්ථ දක්වනවා සම්පූර්ණයෙන් රාගයේ ෂේ වීම, සම්පූර්ණයෙන් ද්වේෂයේ ෂේ වීම, සම්පූර්ණයෙන් මෝහයේ ෂේ වීම නිවන වශයෙන් අර්ථ දක්වනවා. දැන් ඊට මෙහාදීදින් සංයෝජන වශයෙන් 10ක් පෙන්නලා ඒවා ක්‍රමානුකූලව ෂේ වෙන හැටි, සම්පූර්ණයෙන් නැතිලා යන හැටි, ඒ අනුව විවිධාකාර මට්ටම් පෙන්ලා තියෙන හැටි ඉතින් අපි කවුරුත් අහලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ දේවල් ඉතින් සමහරවිට ඉතින් සාක්ෂාත් වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් මාර්ගය දිගට වඩන්නයි තියෙන්නේ. ඉතින් ඒ නිසා දිගට වඩද්දී එතකොට මෙන්න මේ එකම ප්‍රතිපදාවක් තමයි පෙන්ලා දෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් පෘථග්ජන භාවයේ ඉඳලා දැන් භාවනා වඩමින් යද්දී එයා අර වගේ හිතේ යම් සංසිඳීමකට නිස්කලංක භාවයකට අනිසිත ස්වභාවයකටපත් වුණා නම් තවදුරටත් බොජ්ජංග දියුණු කරන්න වෙන්නේ මෙන්න මේ ප්‍රතිපදාව හරහා. ඒ වගේම යම්කිසි කෙනෙක් සෝවන් වුණා නම් එයාට සකදාගාමි වීම වඩා හරහ වීම සඳහා වඩන්න තියෙන්නේ එකම මේ ප්‍රතිපදාවමයි. ඊළඟට සෝවාන් වෙච්චාරයන් වහන්සේ මේ සකදාගාමි වෙච්චාරයන් වහන්සේ කෙනෙක් අනාගාමී වීම සඳහා වඩන්න තියෙනෙත් මේ එකම මාර්ගයමයි. අනාගාමී වෙච්චාරයන් වහන්සේ නමක් රහත් වීම සඳහා වඩන්න තියෙනෙත් මේ එකම මාර්ගයමයි. ඒ කාරණාව ඇත්තටම පැහැදිලි වෙනවා අර සීලවන්ත සූත්‍රය, සුතවන්ත සූත්‍රය වගේ තැන්වලදී සරියුත් මහරතන් වහන්සේගෙන් මහා කොට්ටිත මහරතන් වහන්සේ ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා මේ සිල්වත් වුණාට පස්සේ මේ මොකද්ද මානසිකාර කරන්න ඕනේ. ඉතින් අන්න වගේ අහන ප්‍රශ්නවලදී දිගටම සරියොත් මහරතන් වහන්සේ එකම උත්තරේමයි දෙන්නේ. කියන්නේ කල්යාණ පෘථග්ජන මට්ටමේ ඉඳන් සෝවාන් වෙන්න වීම සඳහාත් ඊළඟට සෝවාන් මට්ටමේ ඉඳන් සකදාගාමි වීම සඳහාත් සකදාගාමි මට්ටමේ ඉඳන් අනාගාමි වීම සඳහාත් අනාගාමි මට්ටමේ ඉඳන් අරහත්ත්වයට දක්වාත් මේ සියලු අවස්ථාන් වලදී එකම ප්‍රතිපදාවක් තමයි කරන්න තියෙන්නේ. ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ අපේ හිතේ ඒ ආශ්‍රවයන් ඡේවෙච්ච තරමට අනුසයන් ප්‍රහාණය වෙච්ච තරමට තමයි. එතකොට ඒ ඒ මට්ටම් වශයෙන් මේ පෙන්ලා දීලා තියෙන්නේ. එකාතකින් බුදුරජාණන් වහන්සේ මුල් කාලෙදී අරහත්ත්වය හැරුණාම සෝවාන් සකදාගාමි අනාගාමි කියන මට්ටම් පවා ඒ තරම් පෙන්වන්න මැලි වෙලා තියෙනවා. මොකද අපි සමහර දේලාවල් වලට මේ වගේ දේවල් දැනගෙන අපි දැන් මෙන්න මේ මේ මට්ටම් වල ඉන්නවා කියලා උටුන්නක් දාගත්තාම අපි ඉන් එහාට යන්නේ නැතුව ඒක ගැන හිතමින් එතනින් සෑහීමකටපත් වෙලා සමහරවට මුලාවටපත් වෙන්න පවා ඉඩ තියෙනවා. මොකද කවුරු හරි දුන්නොත් ඒ ලේබල් එකක් අපි ඒකත් දාගත්තොත් අපි එතන මුලා වුණොත් සමහරවට අපි ඉස්සරහට යන්නෙත් නැහැ. එතනින් සෑහීමකටපත් වෙනවා. සමහරවට ඒක ඇත්ත වශයෙන්ම අපි තුළ සාක්ෂාත් වෙලා තිබුණේ නැත්නම් ඔන්න සම්පූර්ණයෙන්ම අපිට අවස්ථාව ගිලිහි යනවා. නිසා එක අතකින් මෙබඳු දේවල් අපි අපි තුලට ආරෝපණය කර ගැනීම සම්බන්ධයෙන් සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා. ඊළඟට මේ தত্ত্বය තව තව කොහොමද බහුලීකృత කරන්නේ? එතකොට මෙන්න මේ බහුලීකృత කිරීම සම්බන්ධයෙන් හොඳ විග්‍රහයක් මහා ශුන්්‍යත සූත්‍රේනවා මහා ශුන්්‍යත සූත්‍රයේ තියෙනවා මජ්ක්‍ධිම නිකායෙම. එතකොට එතනදී බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා කොහොමද මේ යෝගාවචරයේක් මෙන්න මේ නැවත නැවත හිතේ අනිශ්චිත භාවයක්, ශුන්්‍යත ස්වභාවයක්, අපපනිත ස්වභාවයක්, අනිමිත ස්වභාවයක් වර්ධනය කරන්නේ. ඒ කියන්නේ අපි මුලින් එකතකින් හිතා ගන්න තියෙන අර හිතේ දැනුවත් භාවයටපත් වෙනවා. ඒක තව තව පිරිසුදු වීම හරහා තව තව හොඳට මේ ළඟ ළඟ එන අරමුණු අපි තුමු මේ කියන්නේ ආසන්නේන අරමුණු නැවත නැවත දැකලා ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා යම් අවස්ථාවක හිත හොඳට පිරිසුදුව සියලු අරමුණු අතහැරියා නම් නැත්නම් සියලු නිමිති ස්වභාවයක් ගන්නෙ නැතුව හිටියා නම් අන්න අනිමිත්ත ස්වභාවයක් ස්පර්ශ කරන්න පුළුවන්. ඒ වගේමයි මම මගේ කියන්නේ නැතුව දේවල් වල තියෙන දේවල් මමත්වයෙන් සලකන්නේ නැතුව ඒ මමත්වය මමත්වයෙන් තොර ස්වභාවය මමත්වයෙන් ශූන්‍ය වූ ස්වභාවයක් අත්‍යකණන් අන්න එතනදි ශුන්‍යත ස්වභාවයක් අත්දැක ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේමයි දේවල් දැන් ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ, පතන්න දෙයක් නැහැ, ආසා කරන්න දෙයක් නැහැ. මොකද හැමදේම ඇතිලා නැතිලා යනවා. ඇතිලා නැතිලා යන ලෝකෙක කිසිසේත්ම අපිට දිගට පවතින සුවයක්, සැපයක් බලාපොරොත්තු වෙන්න හැකියාවක් නැහැ. ඉතින් අපි අත්දකින්න හැම්මෙන්න හැම දෙයක්ම හේතුඵල ධමයක් මත පදනම් වෙච්ච සංස්කාරයන් නම් ඒවා තුලින් ඔන්න සැපයක් බලාපොරොත්තු වෙන්න බැහැ නේද කියලා දැන් මේ තියෙන දේවල් අත්හැරලා දානවා ඊළඟට අලුත් බලාපොරොත්තු නැතුව එහෙම නැත්නම් දේවල් ගැන ආසා කරන්නේ නැතුව අන්න එක අතකින් ඒ මොහොතේ පූර්ණ තෘප්තිමත් භාවයකින් ඉඳීම හරහා අන්න කෙනෙක් අනි මේ අපණිත විමෝක්ෂ මුඛයක් ස්පර්ශ කරනවා. ඉතින් මෙන්න මේ වගේ පැති දහම තුලින් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් එතකොට මේ මට්ටම් පවා ස්පර්ශ කරමින් තමයි දැන් මේ යෝගාවචරය කටයුතු කරන්නේ. එතකොට මේ දේවල් අපි අද දවල්ෙත් කතා කළා වගේ සෑහෙන කාලයක් තිස්සේ ප්‍රගුණ කළ යුතු දේවල්, සෑහෙන කාලයක් තිස්සේ පුහුණු කළ යුතු දේවල්. මොකද අපි සෑහෙන්න කෙලෙස් සහිතව තමයි මුලින් මේ දේවල් ලොකු වෑයමකින්, වීරයකින්, සමාධියක් කරහා ප්‍රඥාව අවදි කළා ස්පර්ශ කරන්නේ. නමුත් කාලාන්තරයක් තිස්සේ නැවත නැවත බහුලීකృత කරන්න කරන්න තමයි අපිට අඩු සමාධියකින් අඩු වීරයකින් මේ தත්වයන් ස්පර්ශ කරන්න අවස්ථාව ලැබෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ මේ මහා ශුන්්‍යත සූත්‍රයේදී හරිම ප්‍රායෝගිකව මේ හැකියාව විස්තර කරනවා. බුදුරජාන් වහන්සේ කියනවා යම්සි යෝගාවචරයෙක් එතකොට මේ ආධ්‍යාත්මික අරමුණක් අරගෙන අපි තුමු කය අරගත්තා. කයේ දැනෙන යම්කිසි වේදනාවක් ගත්තා. ඒ ඒ වේදනාව අරමුණු කළා අන්න බුදුරජාන් වහන්සේ කියනවා දැන් මේ හිත නිදහස් කරගන්න උත්සාහත් වෙනවලු. දැන් එයා බලනවා මේ වේදනාවේ ඇතිවීම නැතිවීම ස්වභාවය. දැන් මේ ඒකේ අපේක්ෂාව වෙන්නේ නැත්නම් මේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලන්නේ ඒක හරහා නැවතත් හිත නිදහස් කරගැනීමේ පරමාර්ථයෙන්. නමුත් ඇතැම් වෙලාවට සාර්ථක වෙනවලු ඇතැම් වෙලාවට සාර්ථක වෙන්නේ නැහැලු. ඒ තරමට බුදුහාමුදුරු හරීම ප්‍රායෝගිකව විස්තර කරනවා. මේ සාර්ථක වුණේ නැත්තම් අන්න නැවතත් බුදුරජාණන් වහන්සේ කියනවා ආයෙත් පොඩ්ඩක් සමාධිය වර්ධනය කළා ආයෙත් හොඳට තියුණුව ආයෙත් තරග සම්මර්ෂණය කරන්න. ආයෙත් හොඳට මේකේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලන්න. හොඳට වැඩේ කුළු ගන්නලා ගන්න. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ආයෙත් හිත ඒ එතෙන්දී අතහැරියා නම් අන්න නැවතත් සමහර විට අන්න ශුන්්‍යත ස්වභාවයක් ස්පර්ශ කරන්න අවස්ථාව තියෙනවා. බුද්ධ වචනේ පොඩ්ඩක් මතක් කරගත්තොත් සෝ අජ්ජත්තං ශුන්්‍යතං මනසිකරෝති. තස්ස අජ්ජත්තං ශුන්්‍යතං මනසිකරෝතෝ අජ්ජත්තං සොඤ්ඤතාය චිත්තං පක්ඛන්දති. පසීදති, සම්තිට්ඨති, විමුච්ඡති. දැන් මේ සාර්ථක වෙච්ච අවස්ථාව විතරයි මම මෙතනින් සඳහන් කළේ. බුදුරජාන් වහන්සේ කියන මේ ආධ්‍යාත්මික අරමුණක් ඇතුළත තියෙන අරමුණක් අරගෙන එතන හොඳට මේ ශුන්්‍යත ස්වභාවයක් යාම සඳහා උත්සාහය යෙදෙනවා. එහෙම යෙදෙනකොට අන්නම් අන්න අජ්ජත්තං ශුන්්‍යතාය චිත්තං පක්ඛන්දති. අන්න ආධ්‍යාත්මික මේ අරමුණ තුල හොඳට கிඳා බහිනවා මේක ඉතින් එක අතකින් අපිට ශුන්්‍යත ස්වභාවයේ විවිධ මට්ටම් හරහා ගන්න පුළුවන් අපි දැන් ඉස්සෙල්ලා මුලින් කයට හිත දාගෙන හිටියා ඊට පස්සේ ඒකේ තව ටිකක් ගැඹුරට ගිහිල්ලා ඒ කය නොදැනී ගිහිල්ලා කය ශූන්‍ය වෙලා ගිහිල්ලා අන්න ඒ වෙනුවට වේදනාව විතරක් ඔන්න අරමුණු වුණා සාපේක්ෂව දැන් වේදනාව විතරක් අරමුණු වීම ඊතර ශූන්‍ය ස්වභාවයක් ඒ වේදනාවත් දැන් අපි හොඳට දිහා බලනවා අපි තුමු මේක තනි ඒකකයක් වශයෙන් දැකපු යෝගාවචරයට ඔන්න දැන් වේදනා රසක් පේනවා. ඒ රස වෙනුවට ඒ රසෙත් අපිදම යා හොඳට තීව්‍රව දැනෙන එකක් අල්ලනවා. එතකොට දැන් අර රස අයින් වෙනවා. ඒක ශූන්‍ය වෙනවා. මේ එක තමයි දැන් එයාගේ තියෙන අල්ලපු ස්වභාවය. ඒක තමයි ශූන්‍ය නැති ස්වභාවය. අපි දැන් ඒකේ තමයි ඇතිවීම නැතිවීම ස්වභාවය බලබලා ඉන්නේ. මේ ක්‍රමානුකූල ශූන්‍ය ස්වභාවයට යන හැටි. ක්‍රමානුකූලව හිත සරල වෙවි සරල වෙවි යන හැටි. ගැඹුරට ගැඹුරට යන හැටි. ඊළඟට මේකෙත් ඇතිවීම නැතිවීම ස්වභාවය බලබලා ඉඳද්දී යම් අවස්ථාවක මේක ගැන තිබිච්ච මේ ඇල්ම ස්වභාවය දුර වෙලා ගිහිල්ලා ඒකේ දැඩි ග්‍රහණය අයින් වෙලා ගිහිල්ලා මේකේ තියෙන ආදීනව ප්‍රකට වෙලා ඒක සම්පූර්ණයෙන්ම අතහැරියන්නම් අන්න ශුන්්‍යත ස්වභාවයකට දැන් යන්න අවස්ථාව තියෙනවා. අන්න ශුන්්‍යතාය චිත්තම් පක්ඛන්දති අන්න ශූන්‍ය ස්වභාවය තුළ හිත බැසගත්තා. පසීදති. ඒ තුළ හොඳට හිත පහදිනවා. ඊළඟට සම්තිට්ඨති. දැන් එතන ස්වභාවය තුළ හොඳට එයා දැන් හැසිරෙනවා. විමුච්ඡති. අන්න අනිකුත් දැන් අරමුණු වලින් හිත නිදහස්. අන්න නිදහස් ස්වභාවයක් භුක්ති විඳිනවා. ඉතින් ඇතම් යෝගාවචරයේ ඒ නිසා වේදනානුපස්සනාවක යෙදීම හරහා වේදනානුපස්සනාවේ ඒ අරමුණු වෙච්ච යම් වේදනාවේ නැතිවීම ස්වභාවය හොඳට බලබලා ඉඳලා ඒ නැතිවීම ස්වභාවය හරහා ආන්න නැවතත් අනිසිත භාවයකට ශුන්්‍යත භාවයට යන්න අවස්ථාව තියෙනවා. ඒ වගේමයි අපි හිතමු ධාතු ස්වභාවයක් බලබලා හිටියා. ඒ ධාතු ස්වභාවයේ හොඳට ඇතිවීම නැතිවීම ස්වභාවය බලබලා ඉඳලා අන්ද ඒ හරහා අර ශුන්්‍යත භාවයට යන්න පුළුවන්. එහෙම නැත්නම් හිත දිහා බල බලා හිටියා. හිතේ සිතුවිලි එනවා යනවා, එනවා යනවා, ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව, නැති වෙන පැත්ත බල බලා හිටියා. ඒ හරහා අන්න ශුන්්‍යත භාවයකට යන්න පුළුවන්. ඉතින් කොයි පැත්තෙන් ගියත් යන්න තියෙන එකම තැනකට. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දැන් මේ ආධ්‍යාත්මික එහෙම නැත්නම් ඇතුලේ තියෙන අරමුණු පාවිච්චි කළා මේ தત્ත්වය බහුලීකృత කරන කරන්න කියලා කියනවා. ඒ වගේමයි බාහිර අරමුණු පාවිච්චි කළා මේ தત્ත්වය බහුලීකృత කරන්න කියලා කියනවා. ඉතින් මේ කතා කරන්නේ සම්පූර්ණ ප්‍රායෝගික ධමයක්. කියන්නේ මේ දේවල් අපි හිත අහලා තිබුණා කියලා මේ දේවල් අපිට මේ ප්‍රායෝගිකව වඩලා නැත්තම් කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි නැවත නැවත මේක බහුලීකృత කිරීමක් හරහාමයි ප්‍රායෝගිකව මේ තුල යෙදීම හරහාමයි මේ දේවල් අපිට තේරෙන්නේ. අපි අහගෙන ඇත්ත වශයෙන්ම සුතමේ ඥානයක් හරහා තමයි අපිට මඟ පෙන්වන්නේ. සුතමේ ඥානයක් හරහා තමයි අපිට පාර සුද්ධ කරලා දෙන්නේ. කලියුත්තේ මොකද්ද කියලා අපිට වැටහෙන්න ගන්නේ අපිට හේතු ගැන්වෙන්නේ අන්න සුතමේ ඥානයක් කරා. ඒ නිසා ලෝතර බුදු කෙනෙක් එතකොට ඊටාම පිරිසුදුව මේ පාර පෙන්ලා දීලා තිනවා. එතකොට මේ මහා ශුන්්‍යත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ප්‍රායෝගිකව මේ මාර්ගය තව තව බහුලීකృత කරන ආකාරය විස්තර කරනවා. ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් ඔන්න බලනවා, බාහිර වශයෙන් බලනවා. ඊළඟට බලනවා තව සමහර මේ ශුන්්‍යත ස්වභාවයේ පමණක් දැන් සඳහන් වෙන්නේ නැහැ. මෙතෙන්ද බුදුරජාණන් වහන්සේ කියන දැන් කොයි වෙලාවක හරි මේ සතර ඉරියව්වම බලන්න කොහෙදද මේ හිත කෙලස් බරිත වෙන්නේ? කොහෙද මේ හිත නිකෙලස්ව තියෙන්නේ? අපි හිතමු දැන් අපිට සක්මනේ ඉඳද්දී ඔන්න හිත නිදහස් කරගන්න හම්බුණා. හිත බොහොම සාමකාමී ඔන්න දැන් ගෙනල්ලා ඉඳෙව්වා. වාඩි වුණාට පස්සේ ඔන්න දැන් කෙලස් බරිත වෙලා. ඔන්න දැන් එතෙන්දී අපි තේරුම් ගන්නවා මේ වාඩි වෙච්ච ඉරියව්වේදී දැන් ඔන්න කෙලස් සහිතයි. අන්න හිත දැන් ආයෙත් අර පරණ යුද්ධ කළා දැන් ආයෙත් හිත නිදහස් කරන්න සිද්ධ වෙනවා. අපි හිතමු දැන් එතනින් ඉඳන් ඔන්න අපි ඇඳට ගියා. ඇඳේ නිදාගෙන ඉන්නවොත් ඔන්න ආයෙත් හිතට කෙලස් වෙනවා. ඔන්න ආයෙත් එතෙන්ද හිත නිදහස් කරගන්න සිද්ධ වෙනවා කෙලසුන්ගෙන්. මෙන්න මේ ආකාරයට ඉරියව් හැම එකෙදීම කොහොමද මේ හිත පුළුවන් තරම් කෙලසුන්ගෙන් තොරව පවත්වන්නේ? රාග ద్వේෂ මෝහයන්ගෙන් තොරව පවත්වන්නේ. අනිශ්චිතව පවත්වන්නේ. අර විවේකීව පවත්වන්නේ. ඊළඟට විරාගීව පවත්වන්නේ. නිරෝධයක් ඇසුරු කරමින් පවත්වන්නේ දේවල් අතහරිමින් අල්ලන දේවල් අතහරිමින් පවත්වන්නේ කොහොමද ඊළඟට තවත් කියනවා මොනාහරි කතා කරන්න හිතුනොත් බුදුරජාන් වහන්සේ කියන මේ අනවශ්‍ය දේවල් කතා කරන්න එපා මේ හිතේ රාගය ద్వේෂය මෝහය වැඩෙන දේවල් කතා කරන්න එපා බුදුරජාන් වහන්සේ අනුමත කරපු දස කතාවක් විතරක් කරන්න කියලාන්න උපදෙස් දෙනවා ඉතින් ඒව විස්තර කරන්න අවස්ථාවක් නෙමෙයි කෙනෙකුට අවශ්‍ය නම් තේරුම් ගන්න පුළුවන් මොනවාද ඒ හොයලා බලන්න පුළුවන් දස කතාවන් කියලා. ඉඳා මේ මෙතන තනිකරම බුදුරජාන් වහන්සේ මෙන්න මේ ප්‍රතිපදාව තව තව ප්‍රගුණ කරන ආකාරය වඩන ආකාරය තමයි විස්තර කරන්නේ. ඊළඟට යම් අවස්ථාවක හිත උපාදාන කරලා තියෙනවා නම් මොකක් හෝ අපිටම රූපයක් උපාදාන කරලා තියෙනවා. එතෙන්දී නැවතත් මේ උපාදානයේ තියෙන ආදීනව තේරුම් අරගෙන නැවතත් හිත නිදහස් කරගන්න. ඊළඟට යම් වෙලාවක හිත වේදනාවක් උපාදාන කරලා තිනවා. අපි තුමු කොහේ හරි සැප වේදනාවක් දැනෙනවා. පුරුද්දට හිත ඒක ඇල්ලුවා. අන්න වේදනාවක් උපාදාන කරලා තිනවා කියලා තේරුම් අරගත්තා නම් අන්න ආයෙත් ඒකෙන් හිත නිදහස් කරගන්න. ඊළඟට මොනවා හරි හිතට ආපු සංඥා ටිකක්. ඒ සංඥා ටිකක් උපාදාන කරනවා. ඒ සංඥා ටිකෙන් ආයෙත් හිත නිදහස් කරගන්න. ඊළඟට මොනවා මොනවා හරි කරන්න ඕනේ, අරග කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කියලා මොනවා හරි නිකන් එනවා හිතට චේතනා. අපිට තේරෙනවා නම් මේවා ඒ තරම්ම වැදගත් දේවල් නෙමෙයි මේ වෙලාවට කරන්න පුළුවන් දේවල් පුළුවන් දේවලුත් නෙමෙයි. අන්න මේ චේතනාවන් හරි එනවනම් සංස්කාරයන් ඔන්න හිත උපාදාන කළා නම් අන්න ඒ වෙනුත් හිත නිදහස් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ විවිධ අන්දමින් මේ ස්කන්ධයන් උපාදාන වෙලා තියෙන හැටි Tamanට වැටහෙනවා නම් සතියෙන් පෙන්ලා දෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී ප්‍රඥාව මැදිහත් වෙලා ඒ උපාදානයන්ගෙන් හිත මුදවා ගන්න කියලා කියනවා. ඉතින් මෙන්න මේ වගේ මේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ මහා ශුන්්‍යත සූත්‍රයේදී පංච උපාදානස්කන්ධේසු කන්දේසු උද්‍යබ්බයානුපස්සිනෝ විහෙරතෝ යෝ පංච උපාදානස්කන්ධේසු අස්මිමානෝසෝ පහියති. දැන් මේ කොහේ හරි උපාදාන කරාම අපිට එතන තුලින් කෙනෙක් ඉන්නවා මමෙක් ඉන්නවා කියලා වගේ හැඟීමක් එන්න පුළුවන්. නමුත් උපාදානය අතහරින්න අතහරින්න අන්න ඒ කෙනෙක් මමෙක් පුජ්‍යලයක් වශයෙන් සලකන ස්වභාවයත් ටික ටික ටික ටික ෂය වෙලා යනවා කියලා කියනවා. අස්පිමානය ප්‍රහාණය වෙලා යනවා කියලා කියනවා. ඉතින් එතකොට මේ වගේ සූත්‍රවලදී ඇත්ත වශයෙන්ම අපි තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේ බොහොම ප්‍රායෝගිකව නැවත නැවත මේ తত্ত্বය වර්ධනය කරන ආකාරය තමයි මේ පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට වේදනාවක් අහවම උදාහරණයක් වශයෙන් අපි ඒ වේදනාව සැප වේදනාවක් නම් අපි ඒව අල්ලනවා. අපි ඒවත් දැඩිව ග්‍රහණය කරනවා. අපි ඒ තුලින් ලොකු සතුටක් භුක්ති විඳිනවා. සාමාන්‍ය වචන කීපයක් එනවා අභිනන්දනය කරනවා. ඒ ගැන හරිම සතුටුයි දැන්. ඒ වගේමයි ඒකේ ඒකට බැහැ ගන්නවා. අජ්ජෝසාය තිට්ඨති කියලා කියනවා. දැන් මේ මේ හරහා මොකද්ද වෙන්නේ? ඒ වගේම අපි ඒ ඒ වේදනාවම නැවත නැවත ඉල්ලනවා. සැප වේදනාවක් ඉල්ලනවා. නමුත් මේ හරහා වෙන්නේ මොකද්ද? අන්න රාගානුසයක් වැඩෙනවා. නමුත් යෝගාවචරයා දැන් ඒ කටයුත්ත කරනවා වෙනුවට ඒ අනිත් පැත්ත තමයි කරන්නේ. අර වේදනානුපස්සනාවක යෙදෙනකොට වේදනාවක් සැප වේදනාවක් වුණත් අල්ල ගන්න නැතුව තමයි බලන්නේ. මධ්‍යස්තව තමයි බලන්නේ. ඒ හරහා මොකද වෙන්නේ? රාගානුසය වැඩෙන්නේ නැතුව යනවා. රාගානුසයක් අන්න ඒකට උල්පන්දන් නොදී යනවා. අර හිතේ තීච්ච පරණ පුරුද්ද අන්න පොඩ්ඩක් ඇන හිටිනවා. ඊළඟට ආයෙත් ඔන්න අපිටම සැප වේදනාවක් ආවා. ඒත් අල්ලන්නේ ඒත් මධ්‍යස්තව ඉන්නවා. අන්න ආයෙත් අර පුරුද්ද පොඩ්ඩක් දුර්වලලා යනවා. ආයෙත් කොහේ හරි යන්න සැප වේදනාවක් ආවා. ආයෙත් අල්ලන්නේ ආයෙත් මධ්‍යස්ත වෙනවා. ඒතන් සන්තන් ඒතන් පනීතන් යදිදන් උපේක්ඛා. අන්න ඒ හරහා තාය අර පුරුද්ද අඩු වෙලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ පෙන්නනවා රාගානුසය දුරු වෙලා යනවා. ඊළඟට ඔන්න දුකක් දැනෙනවා. එතෙන් දයන්න විස්තර වෙනවා සෝචති, කිලමති, පරිදේවති, උරත්තාලින් කන්දතේ ද මේ විදිහට සමහරලාවට ඔන්න මොකක් හරි දුකක් ආමද බොහොම ශෝක වෙනවා ඊළඟට ක්ලාන්ත වෙනවා හඬනවා වැළපෙනවා පපුවත් ගහ ගන්නවා ඔන්න මේ ශෝක වේලාවක මේ දුක් වේදනාවක් ඇවිල්ලා මේ හරහාන්න බුදුරජාණන් වහන්සේ කියන පටිඝා පටිඝානුසයක් වැඩෙනවා දැන් ගැටීමක් තියෙන්නේ ද්වේෂයක් තියෙන්නේ පටිඝානුසයක් ඔන්න ඒ හරහා වැඩෙනවා ඒ වෙනුවට දැන් යෝගාවචරයේක් මේ හිතේ දුකක් හටගත්තාම, කයේ දුකක් හටගත්තාම ඒකේ අනිත් පැත්ත කරනවා මේක ගැන ශෝක කරන්න යන්නේ නැහැ. හඬන්න, වැළපෙන්න, ක්ලාන්ත වෙන්න මේ පපුවත් ගහ ගන්න යන්නේ නැහැ. ඒනොට ඒකේ අර ඇතිවීම නැතිවීම සබහායක් දකිනවා ඒක ඉවසනවා. අර වේදනානුපසනාව කොටසේ විස්තර කරා වගේ දුක් වේදනාව දිහාත් උපේක්ෂාවෙන් බලන්න පුළුවන් තරම් උත්සාහත් වෙනවා. අන්න ඒ හරහා පටිඝානුසයන් නානුසේති. පටිඝානුසය වර්ධනය වෙන්නේ නැහැ. ඒ වුණාට අර පරණ තීච්ච පුරුද්දන්න පොඩ්ඩක් ෂේ වෙලා යනවා. ඊළඟට සාමාන්‍යයෙන් අපිට අදුක්කම සුඛයක් තියෙනවා නම් ඒ කියන්නේ සාමාන්‍ය උපේක්ෂා වේදනාවක් තියෙනවා නම් ඒ ගැන අපි තැකීමක් නැහැ. අපි ඉතින් ඒක හරිම කම්මැලි, හරිම ඒකාකාරී. අපි ඒ කොහොමද මේක සැප වේදනාවකට හරවන්නේ කියලා ඔන්න අපි මොකක් හරි කරනවා. මොකක් අපිට යම් වෙලාවක ඒකාකාරී බවක් දැනුණ ගමන්ම ඔන්න අපි කැමති දෙයක් තමයි ඉස්සෙල්ලම කරන්නේ. අපි ඉතින් ඔන්න රූපවාහිනිය දාගන්නවා. නැත්තම් රේඩියෝ එකක් දාගන්නවා. නැත්තම් පත්තරයක් අතර ගන්නවා. නැත්තම් යාළුවෙකුට දුරකථන ඇමතුමක් දෙනවා. මොනවා මොනවා හරි දීලා අර ඒකාකාරීත්වයෙන් අයින් කරන්න තමයි හදන්නේ. නමුත් දැන් යෝගාවචරය ඒ වෙනුවට මේ ඒකාකාරී අරමුණක් මේ උපේක්ෂා සහගත අරමුණක් ඒකේ තියෙන ස්වභාවය දකිනවා. දැන් ආනාපාන සතියක් කියන්නේ උපේක්ෂා සහගත අරමුණක්. මෙතෙක් කාලයක් කොච්චර මේ කය හුස්ම ඇතිද? නමුත් අපි මෙතෙක් කාලයක් මේ ආනාපාන සතිය කරන තාක් මේ හුස්මට අවධානයක් යොමු කළා නැහැ. නමුත් දැන් මේ යෝගාවචරය මේ සරල උදාසීන උපේක්ෂා සහගත ආනාපාන සතිය වඩනවා. ඉතින් ඒ කියන්නේ උපේක්ෂා සහගත අරමුණක් උපේක්ෂා සහගත වේදනාවක් දැන් එයාට මග හැරෙන්නේ ඒවා පවා වැටහෙනවා. ඒකේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිනවා. අන්න ඒකේ ඒ හරහා අවිජ්ජානුසයෝ නානුසේති. අන්න අවිජ්ජාවක් වැඩෙන්නේ අවිජ්ජාව අවිජ්ජා අනුසයක් වැඩෙන්නේ නැහැ කියනවා. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ වේදනාව හරහා කටයුතු කිරීම තුලිනුත් කෙනෙකුට يعني සූත්‍රවල පෙන්ලා දීලා තියෙනවා කොහොමද මේ අනුසය දුරලා යන්නේ. චිත්තානුපසනාව කරහා කොහොමද අනුසය දුරලා යන්නේ? දැන් කායानुපසනාව කරහා අනුසය දුරලා යන්නේ කොහොමද? ධම්මානුපසනාව කරහා අනුසය දුරලා යන්නේ කොහොමද? තවත් පැත්තකින් ආනාපාන සතිය හරහාම අනුසය දුරලා යනවා කියලත් ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේ විදිහට කෙනෙක් දැන් ආනාපාන සතිය හරහා දැන් මේ ඔක්කොම කරගෙන යන නිසා දැන් ඔය ආනාපාන සතිය සංයුක්තයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. ආනාපාන සති සමාධි භික්කවේ භාවිතා බහුලී කතා අනුසය සමුග්ඝහතාය සංවත්තතීති. යම්සි කෙනෙක් මෙන්න මේ විදිහට ආනාපාන සතිය වඩනවා නම් මෙන්න මේ අපි මේ බුදුරජාන් වහන්සේ විස්තර ආකාරයට මේ හරහා අනුසය සම්පූර්ණයෙන් මුලින් උපුටා දැමීමක් සිද්ධ වෙනවා කියලා කියනවා. ඒ වගේම ආනාපාන සති සමාධි භික්කවේ භාවිතා බහුලී කතා ආසවානං khයාය සංවත්තතීති. ඉතින් ආනාපාන සතිය මෙන්න මේ කියපු ආකාරයෙන් දහසේ ආකාරයෙන් විස්තර කරගෙන ගිහිල්ලා මේ කතා කරන මට්ටම් වලින් කරගෙන යනවා නම් ආශ්‍රවයන් සම්පූර්ණයෙන් ක්ෂය වෙලා යනවා කියලා කියනවා. එතකොට මෙන්න මේ தත්වයක් තමයි එතකොට මේ විඥා විමුක්ති කියලා අපිට කතා කරන්න වෙන්නේ. එතකොට මේ හැම දෙයක්ම අර යෝගාවචරය දැන් අර බොජ්ජංග ධර්මයන් දිනු කරන්නේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සංග පරිණාමි. බොහොම විවේකීව, නිදහස්ව හිතේ තියෙන ආතති දුරු කරගනිමින් කයේ තියෙන ආතති දුරු කරගනිමින් කය නිදහස් කරගනිමින් හිත නිදහස් කරගනිමින් හිත සැහැල්ලු කරගනිමින් කෙලස් තිබුණා නම් ඒ කෙලසුන්ගෙන් හිත නිදහස් කරගනිමින් ඒ ස්වභාවය නිකලස් ස්වභාවය නැවත නැවත බහුලීකృత කරගනිමින් තමයි ගමන යන්න තියෙන්නේ. දැන් පින්වත්නි කොච්චර කල් මේ ගමන යන්න වෙයිද? ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. දැන් ඔය සම්බන්ධයෙන් ඉතින් කරුණක් කියන්න පුළුවන්. එක්තරා අවස්ථාවක මේ කාරණේ එනවා වාසි ජටෝපම කියන සූත්‍රේ. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. දැන් ඔන්න කිකිලියෙක් ඉන්නවලු. ඒ කිකිලි මේ විතර ඔන්න 10ක් 15ක් දානවලු. දාලා දැන් මෙයා මේ සාමාන්‍ය කිකිලියෝ නම් ඉතින් බිත්තර රකින්නවනේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ උපමාවට කියනවා මේ කිකිලි බිත්තර රකින්න නැතුව ඉන්නවලු. රකින්න නැතුව හිටියට මොකද? කාලයක් ගියාට පස්සේ යාට හිතෙනවලු අනේ මගේ මේ පැටව් නියසලින් ඇනලා හරි නැත්තම් මුව තුඩින් ඇනලා ඇනලා හරි දැන් ඉතින් එළියට එයි කියලා හිතනවලු. දැන් භික්ෂුන් වහන්සේලා අහනවා මේ මහණෙනි එහෙම එයි දේ පැටව් කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා නැහැ ඉන්න විදිහක් නැහැ ස්වාමීන් වහන්සේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මොකද මේ කිකිලි කරන්න ඕන වැඩේ කළා නැහැ. මිත්‍ර මිත්‍රට රැකලා නැහැ. මිත්‍රට රැකේ රැක්කේ නැති නිසා එයාට අර චේතනාවක් පහළ වුණා කියලා කාලයක් ගියාට පස්සේ කාලයක් ගත වුණත් පැටව බිත්තර වලින් එන්නේ නැහැ. ඊළඟට ඔන්න තවත් කිකිලියෙක් ඉන්නවලු. එයත් අර වගේම බිත්තර දාලා හැබැයි එයා හැමදාම බිත්තර රකින්නවලු. දැන් මේ බිත්තර රකින්නවා කියලා ඉතින් ලොකු දෙයක් කරන්නේ නැහැ. බිත්තර ගොඩ උඩට වෙලා වාඩ් ලයින්නයි තියෙන්නේ. ඉතින් අවශ්‍ය උණුසුම දෙන්නයි තියෙන්නේ. <laughs> දැන් ඒ අවශ්‍ය උණුසුම දෙනවා. එදා එදාට අවශ්‍ය කරන උණුසුම ලබලා දෙනවා. ඊළඟ දවසෙත් එතෙන් ඒක උඩට වාඩිලා ඒ අවශ්‍ය උණුසුම ලබලා දෙනවා. ඒක අතකින් බැලුවාම මේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උපමා පුදුමාකාර ගැළපෙන උපමා. දැන් ඊළඟ දවසෙත් ඒ අවශ්‍ය උණුසුම ලබලා දෙනවා. ඔන්න ඊළඟ දවසෙත් ඒ අවශ්‍ය උණුසුම ලබලා දෙනවා. දැන් මෙහෙම කාලයක් ගියාට පස්සේ දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන මේ කිකිලිට චේතනාවක්වත් පහළ වෙන්නේ නැහැලු අනේ මේ පැටව නියසිලින් ඇනලා හරි මුවතොඩින් ඇනලා හරි එළියට එයි කියලා. ඒත් උන් එළියට එනවලු. දැන් දැන් අපිට තේරුම් ගන්න තියෙන්නේ මෙතන තියෙන තනිකර හේතුඵල ධමයි මේ බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙන්නේ. ඒ කියන්නේ වැඩේ කෙරුවා නම් ඌමනා කරන හේතු ටික සම්පාදනය වුණා නම් ඵලයක් හම්බෙනවා කියන එක ඒකාන්තයි. මොකද ඒක හේතුඵල ධමයක්. අපි බලාපොරොත්තු වෙන්නවත් අවශ්‍ය නැහැ. අපි චේතනාවක්වත් පහළ කරන්න අවශ්‍ය නැහැ. අපි වැඩේ කරනවා නම් යම් දවසක ඵලය හම්බ වෙවි. ඉතින් ඒ නිසා අපි හිතේ බරක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. කවදා හම්බෙයිදෝ, කවදා හම්බෙයිදෝ කියලා ඉතින් බරක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අපිට තියෙන්නේ ඔන්න අද දවසෙත් වාඩි වුණා. හෙටත් වාඩි වුණා. ඉතින් හැමදාම පොඩ්ඩක් මෙන්න මේ වැඩේ අපි කරනවා නම් දිගට ඒ වැඩේ කරගෙන යනවා නම් අන්න මේ ටික ටික වමනා කරන හේතු ටික සම්පාදනය වෙනවා. ඉතින් ඒ නිසා අපිටත් මේ දවසේ භාවනාව අපි යොදාගත්ත කාලය අපි නිරත වෙනවා නම් මේක බහුලීකృత කරනවා නම් මේක පුරුද්දක් වශයෙන් කරනවා නම් හැමදාම අපි හිත දිහා බලනවා නම් මෙන්න මේ බහුලීකృత කිරීම හරහාමයි කවදා හෝ මෙන්න මේ ආශ්‍රවයන් ඡය වෙලා යන්නේ. ඉතින් තවත් ඉතින් මේකට ගත වෙන කාලය සම්බන්ධයෙන් පොඩි උපමාවක් දෙන එකත් වටිනවා. ඒක සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ වාසි ජටෝපම කියලා කියන්නෙම මේ වෑ මිටේ උපමාව කියන අදහස. එතෙන්දි වෙන්නේ එතෙන්දි කියන්නේ මේ පිටුතුන් අහලත් ඇති දැන් වෑයක් පාවිච්චි කළා යම්සි කර්මාන්තයක් කරන අපි තුමු ගසක් සුද්ධ කරන නැත්නම් ගහක් කපන යම්සි මිනිසෙක් ඉන්නවලු. ඉතින් මේ මිනිසයා හැමදාම ඉතින් මේ වෑය පාවිච්චි කළා අපි තුමු මේ ගස් මේ දැන් සාමාන්‍යයෙන් පොල් පරාල එහෙම මතු කරන්න පොල් ගහක් කපලා කුට්ටි කරලා ඔන්න වෑයෙන් තමයි අහින්නේ. ඉතින් එයා හැමදාම මේ කටයුතු තමයි කරන්නේ. <clears throat> දැන් මෙහෙම කාලයක් තිස්සේ මෙයා මේ රැකියාවේ නිරත වෙනවා. මේ කටයුතු තමයි දිගට කරන්නේ. කාලයක් මේක නිරත වෙන්න නිරත වෙන්න එයාට තේරෙනවලු යම් දවසක දැන් මේ මිට හොඳටම ගෙවිලා. දැන් නම් මේ මිට මේ වෑයට අලුත් මිටක් ගහන්න ඕනි. කියලා දැන් අර තිබිච්ච පරණ ගෙවිච්ච මිට අතහැරලා අලුත් මිටක් ගහන්න වෙනවලු. දැන් කවුරු හරි ඇහුවොත් එයා එක දවසක වැඩ කරාම මේ මිට කොච්චර ගෙවුනද? හරි අමාරු උත්තර දෙන්න. නමුත් එයාට අපිටම දවස් හැමදාම මේ කටයුත්ත කටයුත්තේ යෙදිලා අවුරුදු ගාණක් ගියාට පස්සේ මේ මිට දැන් ගෙවුණා නේද, ගෙවිලා නේද කියලා දැනගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ වෙනකොට සම්පූර්ණයෙන්ම ගෙවිලා තියෙන. තව දුරටත් පාවිච්චි කරන්න බැරි තරමටම ගෙවිලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි කියනවා. දවසක් ඇතුළේ දවසක් ඇතුළතදී අපේ භවනාවේ යෙදීම හරහා කතරම් ආශ්‍රව ස්වභාවයක්, අනුසය ස්වභාවයක් ප්‍රහාණය වුණාද කියලා මිම්මක් ගන්න අමාරුයි. නමුත් කාලයක් තිස්සේ මේ දේ යෙදිලා යෙදිලා යෙදිලා දිගට අපේ කටයුතු යෙදෙනවා නම් අපි හේතු ටික සම්පාදනය කරනවා නම් ඒකේ ඵලය මතුවීම කියන එක අනිවාර්යෙන් සිද්ධ වෙනවා කියලා කියනවා. අන්න වගේ කියලා කියනවා. එතකොට මෙන්න මේ ආශ්‍රයයන් දුරු වීමත්. එතකොට ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙන්නේ මේක කාලයක් ගත වෙන ස්වභාවයක්. මේ අපි මේ කල්ප ගණන් තිස්සේ පුරුදු කරපු පුරුදු රැසක් දවසෙන් දෙකෙන් ගලවන්න නැත්තම් අනිත් පැත්තට හරවන්න බැරි නමුත් මාර්ගයක් බුදුරජාන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. නොවරදින මාර්ගයක් පිරිසුදු මාර්ගයක් පෙන්ලා දීලා තියෙනවා. එහෙනම් ඉතින් අපිත් විශ්වාසවන්තව මෙන්න මේ මාර්ගය වඩන එකයි කරන්න තියෙන්නේ. එතකොට මේ ප්‍රඥාව දියුණු වීමත් ප්‍රඥාව දියුණු වීම හරහා නැවතත් හිත නිදහස් වීමත්. ඒතර විඥා විමුක්ති ප්‍රඥාව දියුණු වෙනවා ඒ හරහා නැවතත් තව තව මට්ටමකින් හිත නිදහස් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ඉන්නවා කියලා දැඩිව ගත්ත ඒ සක්කාය දිට්ඨිය ඒ කියන අවිද්‍යාව දුරු වෙන මට්ටමකින් හිත දියුණුනා නම් අන්න එතන හිත නිදහස් වීමක් සිද්ධ වෙනවා. ඊළඟට අපි හිතමු මෙතන කාමයන් ඔස්සේම යන ගතිය, ද්වේෂය ඔස්සේම යන ගතිය යම් පමණකට තවදුරටත් අන්න දුර්වල වුණා නම් අර කලින් මට්ටමත් සහිතව අර කලින් තුනත් මේ දුර්වලලා සම්පූර්ණයෙන් දුර්වලලා තියෙද්දි අන්න ඊළඟ මට්ටමක් පෙන්වන්න පුළුවන්. ඊළඟට සම්පූර්ණයෙන්ම ඒ කාම රාගය ඊළඟට පටිගේ මේ පැත්ත සම්පූර්ණයෙන්ම දුර වුණා නම් අන්න ඒ මට්ටමට ප්‍රඥාව පහළ වුණා නම් අන්න එතනින් හිත නිදහස් වෙනවා. ඊළඟට සම්පූර්ණයෙන් උද්දම් භාගය, ඕරම් භාගය සියලු සංයෝජන මට්ටමන් ඒ සියලු මේ අවිද්‍යාව දුර වෙලා ගියා නම් අන්න එතනින් හිත නිදහස් වෙනවා. එතකොට එකාතකින් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ විඥා විමුක්ති කියන ස්වභාවයන් නිකන් අතිනත පටලෝගෙන යන ස්වභාවයක්. එකිනෙක යන ස්වභාවයක්. ඒ කියන්නේ යම් පමණකට විද්‍යාවක් දියුණුනා නම්, යම් පමණකට ප්‍රඥාවක් දියුණුනා නම් ඒ තරමට හිතේ නිදහසක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ වගේ සබහායක් තමයි එතකොට අපිට මේ ආනාපාන සති සූත්‍රය හරහා තේරුම් ගන්න තියෙන්නේ. එතකොට මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ආනාපාන සතිය වැඩිම හරහා කොහොමද සතර සතිපට්ඨානයන් දියුණු වෙන්නේ? සතර සතිපට්ඨානයන් වැඩිම හරහා කොහොමද බොජ්ජංග ධර්මයන් දියුණු වෙන්නේ? බොජ්ජංග ධර්මයන් අර විදිහට විවේක විවේක විවේකයක් ඇසුරු කරමින් විරාගයක් ඇසුරු කරමින් නිරෝධයක් ඇසුරු කරමින් අත්හරිනා සුළුව ඒ කියන්නේ හිත අල්ලන අල්ලන දේ නැවත නැවත අතහරිමින් හිත නිදහස් කරගනිමින් කෙනෙක් වඩන